ඔබේ දිපාන මත ඉතා ගෞරවයෙන් මෙම ගැටළු ඉදපත් කරනවා. ඔබ වහන්සේ ඉංග්‍රීසියෙන් පිළිතුරු ඉදපත් කළද කමක් නැත. පරිපෝස මම ආනාපාන සති භාවනාවේ සක්මන් භාවනාවේ විදිහට විදිහි ශබ්දයෙන් හෝ උදේකින් මූල කර්ම ස්ථානයේ පිට යන විදිහි බොහෝ විට මට ඒ සිත්ම මොහොතේ දැනෙනවා. එනම් මම වැඩිපුර මට වැඩිපුරම සිදුවන්නේ අතීත හෝ අනාගත සිද්ධීන් පිළිබඳ සිහිනීමක්. එවිටදී මට වැටහි යන්නේ බොහෝ වේලාවක් අතුරු පසුව. මට බොහෝ විට බාධා පමුණවන්නේ මේ බාධා පමුණවන්නේ රූප ශබ්දයන්ට වඩා මෙම සිතිවිලි. මේක යම් ප්‍රතිසක් වහන් ලබා දෙන්නේ මේ කරුණාවෙන් නයිදී. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේක නැවත ඇත්තද කියලා බලන්න. වාඩි වෙන වාඩි වෙලා මට සද්දත් නෙවෙයි වේදනක් නෙවෙයි හිතවිලිමද කියන එක සාහිතික කරන අසුලෝ බලන්න කියොත් හිතවිලි පිළිබඳව ද්වේෂයෙන් නෙවෙයි බලන්නේ මේ සාහිතික කරන හැඟීමෙන් බලනකොට. ඒක යෝගාචර තේරෙන්නේ නැහැ. යෝගාචරය මේක මම ලියුම් එක ඇත්තද කියලා බලන්න වාඩි වෙලා බලනවා. මට හිතවිලි වලින්ද කරදර වෙන්නේ කියලා බැලුවොත් එයාට ඔප්පු වෙයි ඔප්පු කරන්න වෙයි. සද්දාවට මට එදිට කරදරයක් නැහැ. වේදනාවට කරදරයක් නැහැ. මම ලියුමක ඇත්තයි. මට එන්නේ හිතවිලිමයි කියලා හිතවිලි දිහා මේ බලන බැල්ම හිතවිලිවලින් ද්වේෂයෙන් කරන්න බෑ. එතනදී මේ හිතවිලි කෙරේ අපි නියුට්‍රල් වෙන්න පටන් ගන්නවා. ඒක ඒක තමයි ඔය උතන මුළු සංඥා වෙනස් වෙන පළවෙනිමදී. දෙක එමෙ හිතවිලි එනවනම් හිතවිලි කියලා උතරම තමයි සාති කරගත්තොත් සඳහන් කරලා තියෙනවා ගණනා පුසනා ඨපනා කියලා අපේ විසුද්ධි මාර්ග ක්‍රමයේ ක්‍රමයක්. හිතවිලි විතරක්ම හිතවිලිමයි මට කරදර කරන්න කියන එක යම් කිසි කෙනෙකුට සාහිතක වුණොත් හිතවිලි වලින් තොර ආශ්‍රව ප්‍රසවාස ගණන් කරන්නේ. ආදි වෙලා හිතවිලි ඉස්සර වෙලා ආශ්වාසයක් කෙරුවා ප්‍රශ්වාසයක් කෙරුවා එකයි. හිතවිලි නැතුව දීගා ආශ්වාසයක් පටන් ගන්න ප්‍රශ්වාසය වලකට පුළුවන් දෙකයි. තුනයි හතරයි කියලා. ඉතින් හතරට යන අපි හිතුවොත් හිතවිල්ලක් ආවයි කියලා. ආයෙ ඊගායතන ඉඳලා 1 2 3 කියලා ගණන් ගන්නවා. ඉතින් කියනවා මේ විදිහට හිතවිලි නැතුව යන්න පුළුවන් ප්‍රමාණය තමයි තමයි පහෙන් නැතකලා එකට එන්න. නැත්නම් ආයෙට ගිහිල්ලා එකට එන්න එහෙම කියනවා. පාවොක්සයිඩ් කියනවා අටට ගිහිල්ලා එකට එන්නේ කියලා. ඒ කියන්නේ හිතවිලි අනබන අටක් යන්න පුළුවන් හිතවිලි නැතුව. ඒකෝද යා විහිම් ආයෙකට එනවා. ආයෙ අටක් කරනවා. ආයෙකට එනවා. අන්නෝ සයිකල් දෙකක් විතර කරනකොට හිතවිලි වල කරදරේ ගාව වෙලාට අඩු වෙනවා. හැබැයි ඒකට වැඩි වැදගත් මේ ලියලා තියෙන එක කන්ෆර්ම් කරගන්න මට බාධා කරන්නේ හිතවිලි මැද කියලා. අන්න එතනදී සිදු වෙන්නේ ඊට පස්සේ හිතවිලි දිහා බලන්නේ තරහෙන් නෙවෙයි. දැන් මේ ලියලා තියෙන හිතවිලිත් එක්ක තරහෙන් ඔය නොකිය කියන්නේ. ඉති අහන්න දෙයක් නැහැ නොත්තකින් නොපතන් නොදොමකින් කියලා තමයි අසං කරන්නේ. No, you didn't you have to ask the question in English. So you can translate the question into English. then I will give. දෙවැනි කොටස ඔබ වහන්සේ සිටීම පිළිබඳව සිහිය පවත්වා ගැනීම කතා කරා. නමුත් ශබ්දයක් රූපයක් වෙනව සිටීම යනු හරි එක්සිකියුලා කරන සිටීම මාලාවක්. ඒක නිසා ඒ විදිහට ශබ්දයක් මේ පැමිණ මොහොතේම දැනගත නොහැකි බව අපට දැනගන්න ලැබෙන්නේ කල්ගස් වීම බව මගේ අත්දැකීමයි. සිතිවිලි සිතීමත් ඒ දැනගැනීමට වේද සිතිවිලි සිතීමත් ඒ දැනගැනීමත් එක විට සිදුවී ඇති දැක්ක. මේකට මම එකක් එකතු කරන්න කැමතියි. ඒක ලේසි බලනකොට විස්තර මලනවා සහ පෙනෙනවා කියලා දෙකක් තියෙනවා. අහනවා සහ ඇහෙනවා කියලා දෙකක් තියෙනවා. කරනවා සහ සිද්ධ වෙනවා කියලා දෙකක් තියෙනවා. ඒකේ හිතේ සම්බන්ධ වෙනවා හිතනවා සහ හිතෙනවා කියලා. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා. මේ ලියුපේක නාමයේ කතා කරන්නේ හිතන හිතවිලිද හිතෙන හිතවිලිද කියලා මුලින්ම සූත්‍ර කරගත්තොත් උත්තරේට බොහොම කිට්ටු. කැමතිද මේ ප්‍රශ්න ලියුපේක නා ඉදිරිපත් කළා කියන්නේ මේ හිතන හිතවිලිද හිතෙන හිතවිලිද කියන එක පිරිසුදුද කියලා තමන්ගේ හිතට. එතකොට නම් ලේසි මේ පිරිසුටම ප්‍රයෝජනයක් වෙනවා. නැත්නම් දෙකම ටැකල් කරන්න ගත්තොත් එහෙම මට හිතලා කියන්නේ. මේ කියන හිතවිලි තමයි හිතන හිතවිලිද නැත්නම් කො සංකාරිකෝ සවිඥානිකෝ හිතාමතා කරන හිතවිලිද නැත්නම් හිතෙන හිතවිලිද කියන එක මට අත්‍යවශ්‍යයි මේ විග්‍රහ කිරීම සඳහා. ඒ කියන්නේ සිද්ධ වෙන දෙයක්. එතකොට මේ වාඩි වෙන්නේ Taman හිතෙන හිතවිලි ගැන අපේක්ෂාවෙන්ද එහෙම නැත්නම් මේ ඒක මේ ගේට් ක්‍රෑෂස් එහෙම නැත්නම් මේ නිකන් හම්බෙන් කඩාවදින අපිට බාධා කරමින් කඩාවැදින දෙයක්ද? හිතෙන හිතවිලි කියන්නේ තමන් අපේක්ෂාවක් කරපු එකක්ද නැත්නම් අනපේක්ෂිතව කරන බාධාවක්. එතකොට අපිට එන හොඳයි. ඕනම කෙනෙක් බලන්න සමන් ළඟට හිතවිලි නම් ප්‍රශ්න තියෙන්නේ. මේ හිතවිලින් 100ට කීයක් හිතන හිතවිලිද 100ට කීයක් හිතන හිතවිලිද? 195කටත් වැඩි තියෙන හිතෙන හිතවිලි. මේ හිතවිලි වලින් කිසිම සුභ සිද්ධියක් කරන්න හිතන හිතවිලි වලින් කොන සුභ සිද්ධියක් නැහැ ඒක වාස්තේ කතා කරන්නේ හිතන හිතවිලි ගත්තොත් කිසිම සුභ සිද්ධියක් නැහැ මේ කොයි හරි කමන්නේ කුළුක් ඔබ කපලා තියෙනකොටත් රින්ගන හින්ගන්නෝ જાතියක් ඉන්නේ ගොක්කොලයක් කුරුමිනේ කාලේ වැටෙනා තූ ඔයිට කිල්ල බලනවා මේ වෙන සත්‍යයක් ඇහුනොත් එතෙන්නේ යනවා ආන්නේ જાති හිතවිලි ගොඩක් ඊට අපි බොරුවට දුක් විඳින්නේ මෙව්වට පුත්‍රජානන්ත කියනවා හිතන හිතවිලි විතරයි අපට කර්ම රැස් කරන්නේ හිතෙන හිතවිලි කතාවකත් කර්ම රැස් වෙන්නේ. ඒක මේ දිග කතාවක් තියෙනවා. අපි අරගෙන යනවා ලොකු ගම. නමුත් මේකට කියලීම වෙනම පොතක් කියලා තිනවා thought without a think. එහෙම නැත්නම් inner thoughts එහෙම නැත්නම් passive thoughts කියලා. එචා හිතවිලි එන එක හොඳලා බලන්න මේ මට අවශ්‍ය කරන මම ඉල්ලා හඳවගත්ත නෑ. එද්ද මේ ඇවිල්ලා තියෙන්නේ නැත්නම් මේ කොහොද යන පිස්සෙක් රිංගලා. මේ එයාට පන්නහතක ලියන්න හදනවා අපි. එතකොට අපි ගමන ගිහිල්ලා ඉවරයි. ගිහිල්ලා ආවට පස්සේ තමයි අපි තුම හිතවිලි ටික වෙලක් කියයි කියලා. ඊට පස්සේ අපි හිතමු අපිට නැවත මූල කර්මස්ථානට එන්න පුළුවන්ුණයි කියලා. ආවට පස්සේ තමන්ට ඒ මූල කර්මස්ථානයේ අර හිතවිල්ලෙන් බාධා වෙන්න ඉස්සලා තිබුණු විදිහට සාන්ත දාන්තව නැවත එන්න පුළුවන්කමක් තිබුණද එහෙම නැත්නම් මේ හිතවිලි වල හිත පැටලිච්ච නිසා මූල කර්මස්ථාන සතිය පිටවන්න අමාරු වුණාද මූල කර්මස්ථානේ ඇවිස්සීලාද තියෙන්නේ කියන එක බලන එක තමයි මේකට දෙන්න තියෙන උත්තර. එසමත් අයිතිවාසිකමක් කියනම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. යම් වෙලාවක මේ විදිහට හිතිනුනේ සත්‍ය අතු ගහලා හිතට ගෙද හිත ගෙදරින වෙලාවේ බලනකොට ආනාපාන තිබුණු විචිත සාන්තව තියෙනවද නැත්නම් ආනාපාන හිත යන්න බැරි තරමට හිත නොසන්ඩාල වෙලාද එහෙම නැත්නම් ආනාපානිය විසිලා මොකද හිතේ එවුනේ මයික් එක මේ ඇන්ගල් එකට කියලා කතා කරනවා ඒකට හරි මයික් එක හරි ඒක බැරි කමක් නැහැ ස්වාමීනි ඒක කන්ෆර්ම් කරගන්න ඒක තමයි අපිට තියෙන මානව අයිතිවාසිකම හිතවිලි වල පුළුවන් අපිව රත්ය අදු කරන්නේ අපිට බුදුහාමුදුරුවෝ ගෙදර ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ආනපාන. නැවත ආනපාන කියලා බලන්න මේ හිතවිල්ල රත්යද ගැහුවයි කියලා ආනපානේ විශ්ලාද. නැත්නම් ආනපානට හිත ගෙනිය ගන්න බැරිකමක් තියනවාද? බැලුවොත් මේ ආනපාන කිසිය විශ්ලක් වෙලා නැහැ. එහෙමනම් ඔය කිය හිතවිලි ගැන මොනම දෙයකින්වත් හිත කරදර ගන්න එපා. ඒකට බොහොමලකට දෙනවා ගුරුම ස්වාමීන් වහන්සේලා. හිතවිල්ලට යන්නේ ඉස්සලා ආනපාන නම්. හිතවිල්ල රත්යදල ඇවිල්ලා ආනපාන නම්. අතරමැද මොනම දෙයකින්වත් කෙලෙස් ඇතිලා නැහැ. අතරමැද සද්දකින් කරදර වුණා, වේදනකින් වේදනාවකින් කරදර වුණා, ඉතිවිලි කරදර වුණා. මේ thing is not to worry. ඒ කරදර නොවීමට ගන්න සහතිකය තමයි නැවත කියන්න පුළුවන් වෙන පැකින් පැත්තට ගියාට පස්සේ බලනකොට ආනාපානේ සාන්තව තියෙනවා නම් ඒ කියන්නේ මම මේ ඒකට සන්තෝෂ වෙන්න කියන්නේ මොකද ඒ අතරමැදි විශ්ත්‍ය අකුසල සියල්ලම අවුසෙලා තියෙනවා. වරී කරන්න විතරක් කරනවා. ඒක විපස්සනා යෝගාවදයට හම් වෙන ලයිසන් එක වරප්‍රසාදය ඕන තන හිත කඩප්පුලි හිතවිලි හිතන්න කියන්නේ ඕන සත්‍යයක් අහන්න කියන්නේ ඕන වේදනාවක් හදන්න කියන්නේ තමයි වග බලා ගන්න නැවත යන්න ගෙදෙට ඒකයි මගේ යුතුයකම ගිහිල්ලා බලනකොට ගෙදර කරදරයක් නැතුව තියෙනවනම් ඒ අතරමැද පහුවෙච්ච සත්‍යෙන් වේදනාවෙන් හිතවිලි කිසිම කෙලෙසයක් වෙලා නැහැ කියනකොට එක්ක වෙච්ච කෙලෙස් සියල්ල අහෝසෙලා තියෙනවා ඒක දන්නේ නැහැ පෘථග්ජනයා පෘථග්ජනයා හිතන හැම හිතවිල්ලකටම වරින් කරනවා ඉතින් කොච්චර බක්කෑවත් දිරවන ශක්තිය ගත වෙන්නේ මේ හොරීස් වලට තමයි. මොකද ඒක තමයි මානවයිතික අසිකුණ තියන්නේ. මේ අහම්බෙන් ආපු හිතවිල්ලට වෙච්ච කරදරේක ඒක අයිතිවාදිකම් දීලා ඔප්පෙන ධාතික ඇලියලා දීලා මගේ දරුවෙක් කරගෙන ඉතින් අල්ලනවා. ඉතින් මේකට hina වෙන්නේ කොත් තියෙනවා ඔයගොල්ලෝ වැඩ කැමති නෑ. හතර hina කියනවා හරියනවා. හතරිනවල තියනලු ගෑණි වරමිනියෙක් ඉඳලා හම්බෙච්ච දරුවා මිනිහා ඉලිපත් ඉල්ලන නටවන නලවන ඔළුව අනේ මගේ රත්තරන් පුතේ ඒකතර ගෑණි කුස්තිය ඉඳලා hina වෙනවා අනේ මේ මොෝගේ වයි දන්නවන මේ කාගේ දරුවෙන්ද කියලා ඒ වගේ තමයි කොහෙද යන හිතවිල්ලකට අපි මේ නටනවා දකින්නකොට අපේ ජාතික දරුවෙක් මේ නලවන්නේ තියා ඔක බෙල්ලලගේ අල්ල මෙරිකා විසිකරන්නේ මුදු බුත්තු නාඩගම් බලලා තියෙනවා ඒක ඉච්චරයි කරන්නේ. දරුවගේ බෙල්ලල්ල මෙරි කරනවා. දරුවමගේ නෙවෙයි. අන්න මොකද ඔය දරුවගේ සුබ දීටි බලන්නේ. දුම් මේ ආපා පරටේ බලන්න බලන්න රසයතු දීලා මේ කඩප්පුලිය කියලා අම්මිච්චි දරුවෝ මම මොකද ඕකට කරන්නේ. උප්පර සාතික ලියන්නත් එපා, සුබ දීටි බලන්නත් එපා. ඊතර ගියාම කියන්න ආනාපානද කියලා බලන්න එතන කරදරයක් වෙලා නැහැ නේ. chapter close. එතෙන් එන්න හැබැයි මම හිතනවා ගෝ කල්යනා මොකද අපි ආසයි ද්වේෂයි. අපි හරි ආසයි තමයි කරදර කරන්නේ. කරන්නේ. අපි හරි ආසයි අපි සුද්ධවන්තයෝ කියන්නේ. අපි හරි ආසයි වොරීස් වලට. අපි හරි ආසයි අනුන්ට අපේ කතන්දරේ කිය කිය ඉන්නේ. ඔය කතන්දර කියවනේ නමයි අර එක්කෙනෙක් අක්ක කරගවම අනික කටිය එගේ ගන්න. කක්ක කරලා වැසිකිලි කක්ක කරපම ඉවරනේ. මේක නෑ. අනේ බලන්නකෝ මට මෙහෙම කඩප්පුල හිතක් ආවනේ කියලා. නෑ අනේ ඔයා දන්නේ මටත් ආවනේ ආයිත් ඉවරයි. වෙන පොලිතිය ආවනම් ඊට පස්සේ බලන්න අනවන්න යන්න පුළුවන් නම් මුවින් නොමැන ඉන්නවයි කියලා ගත්තේ බුදුරජාණන් කියනවා නාවි වදති අචරෙන් ලංවන්න එපා නම් ඔපකම කෙලෙසෙන එහෙම වහලා ගන්න එකයි නේ මොකද අපි මේ කෙලෙස් එකටයි පෝරදා අපි කෙලෙස් වලටයි ආහාර දෙන්නේ ඒ නිසා ඔය හිතවිලි වල දෙල්ලම ඒක අල්ලගත්තට පස්සේ ඒ පුදුමා නිවන් දැකලා නැතා දැන් නිවන වගේ සතුටක් එනවා අපි මෙච්චර කල් කොච්චර විඳවලා තියනවද මේ අහ කියන්නේ හිතවිලි වලට කිසිම නැහැ කිසිම නිමිටයක් නැහැ ඕන වෙලාවක එනවා. ඇවිල්ලා කරදර ගියාට පස්සේ අපි අර කතන්දර දිග බල්ල ලියාගෙන නව කතා ලියාගෙන චිත්‍රපටි හදාගෙන අල්ලබගේ දෙට කිය කියා මුන්න කරදරයක්ද ඒ නිසා අපිව සාකච්ඡා කරනකොට ලොකු අස්සතිලක් ඒ වගේම ලොකු මූලධර්ම මේ වශයෙන් අපිට තේරෙනවා මේ භාවනා කරන එකට තියෙනවා එතන එතන හම්බෙන ලයිසන් එකක් එතන එතන හම්බෙන වරප්‍රසාද ඒ වරප්‍රසාද දන්නේ නැත්නම් අපි හැම වෙලාවෙම ඇඹුලට කන්නේ. පැංගිරියට කන්නේ. ඉදිච්ච පළතුරක් නම් කන්නම් වෙන්නේ. මේක දැනගත්ත දවසේ තේරෙනවා අපි කොච්චර පෙට්‍රල් කොච්චරලා තියනවද කියලා මේ නිකන් ඔඩෝට එන හිතවිලි නිසා. අපි කොච්චර විඳවනවද? බුදු කෙනෙක් ඉන්න ලෝකයක නේද මේ? ධර්මයක් තියෙන ලෝකයක නේද මේ? මේව විඳවන්නේ නැති ආර්ය පුරුෂයන් ඉන්න ලෝකයක නේ අපි මේ අහක යන කුණු කන්දලක් උඩේ දාගෙන. පශ්චාත්තාප වෙන්නේ. ඒ නිසා පළවෙනිම දේව තමයි මේ හිතවිලි එනකොට හිතන දෙයක්ද හිතේන දෙයක්ද. වේදනාවක් ආවත් බලන්න. මගේ ඕනායේ පිහේ කනගෙන ගත්ත වේදනාවක් නම් වාක්‍යයක්. භාවනා කරන වේදනා දුක් දෙන බව හැබැයි කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකට මන අපමණ පහල කරන්නට විදියට කර්ම රැස් වෙන්නේ නැහැ. සද්ද ඇහෙනකොට ඇහුවොත් වගේ කියන්නේ. කණේ වල ඇහුවොත් ඇහිච්ච දේ නැදනේ කියනකොට තියෙනවා කියලා අහනවා සහ ඇහෙනවා කියන එක. ඇහිච්ච දේන් කවදාවත් කරවලසෙත් නෑ. ඉතින් ඒක දසක රාමාලිසය ගිහිල්ලා මේ මට ඉරායලාව කියනකොට ඒක හොඳයි ටිකක් පැයක් විතර ඉඳන් හිටුවේ සාමර්ශය කියලා තපර කන්තරෝට ගිහලා කියනවා රේඩියෝ එකට ලයිසන්ස් එකක් ඕනේ. ඉතින් තපර කන්තරේ පාත් යන ලයිසන්ස් එක දාන්න රේඩියෝ එකේ නම්බර් එක මම දන්නේ නැහැ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්ද මොන බැටරිද ඩ්‍රයි බැටරිද මම දන්නේ නැහැ. කවදද ගත්තේ මම දන්නේ නැහැ. ඔකේ මොකටද නැහැ අල්ලපු ගෙදර රේඩියෝ එක මමලු වැඩියෙන් අහන්නේ. ඒ ගෙදර කවුරක්වත් නැහැ. මල්ල කද දේලුමට. කොයි වෙලාවෙත් රේඩියෝ එක දාපු ගමන් ඉතින් මම හිතුවා මේ අහන එකට ලයිසන්ස් ඕනේ කියලා ඒකයි මේ ආවේ. උන් නෝබලයිසන් අමාරුයට ඉනා වුණාට අපිත් අමාරු ඉස්සලා තමයි. හැම කෙනාම මේ අහක යන මොකක් හරි ඔළුවට ආපු ගමන් මේක අරගෙන කතන්දර ගොතාගෙන ලියාගෙන නටාගෙන ෆොටෝ තියාගෙන ඕකාට ගාගෙන අනාගෙන ඉන්න එක තමයි පුත්තජන ලෝකයේ යතින් පුතුම ටෙලිග්‍රාම් එකක්. කොයි වෙලාවක හරි භාවනාවේදී හිතන හිතවිලි සහ හිතන හිතවිලි වෙන් කරගත්තාන් පස්සේ බුදුහාමුදුරන්ට පක්කඩේලා තුන්සරයක් වැන්දටමදී. උන්වහන්සේ අපිට දීලා තියෙන මේ මේ theoretical point එක එතකොට වචන ගැන කියන්නේ ක්‍රියා ගැන හිතන දවසක් ඇතුළත අපි කරන දේ දේවල් වලට අමතරව අපෙන් කොච්චර වැඩ කෙරෙනවද කියලා කෙලෙස් අනෝ මේ සියරටම පශ්චාත්තාප වෙනවා කොච්චර අනවශ්‍ය වචන අපි කතා කරනද කෙලෙස් නිසා අපි ඔක්කොගෙම විඳවනවනේ ඔක්කොම අයින් කරන්න කියලා තමයි මේ ගණන් කළා කියන්නේ මේක කරපු දෙයක් නෙවෙයි කෙරිච්ච දෙයක්. ඒ මනුස්සයා කාට කියලා තමයි අවිල්ල ගන්නේ. මම හිතුවේ නෑ එහෙම දෙයක් කරන්න කෙරිලා. ඒක මම කියන්න හිතුවෙන්නේ කියවිලා. ඒක කරන දෙයක් නේ. ඒක අසම්පජාන වාක් සංඛාර කියලා කියනවා. අසම්පජාන මනෝ සංඛාර, අසම්පජාන පචී සංඛාර, සම්පජාන කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. මේවට උපෙන් සාධක ලියන්න යන්න බෑ. ඒතකොට ගෙදර ගෑණි hina වෙනවා. අනේ බෝලා. නලවනවා තියන්නේ මගේ රත්තරන් පුතේ ඒක නලවන. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඒ වගේ ඒ අයින් කළ යුතු දේවල් අයින් කර ගන්න නැතුව ගියොත් මේ ඔක්කොටම උත්තර දීගෙන යන්න ගියොත් පිස්සු ඩබල් පිස්සු හොඳේ කැදෙනවා. භාවනා කරන අය ඩිස්කෂන් වලින් සාකච්ඡාවෙන් දැනගන්න මේ මේ දේවල් වලට හොදේ කරන්න එපා. the main thing is not to worry. මගේ වචන තමයි හිත කරදර ගන්න එපා. හිත කරදර ගැනීම වගකීමක් කරගන්නා නම් කෙලින්ම අපායට පාන. ඉන්ටර්සිටි එක නැගනවා. ඉක්කක ගන්න තේ කියනවා කවුරු අපාය ගියත් අපිට යන්න ඕන කමක් නැහැ මොකද මට ඕන කමක් නැහැ මේ තරම් ප්‍රශ්නට උත්තරය හම්බුනා කියලා හිතනවා දැන් අපි එනවා ඊගා ප්‍රශ්න අවසරයි කර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනාව පරිදි ඊයේ මම ස්ථිර අධිෂ්ඨානයකින් ආනාපාන සති භාවනාව යෙදුණා ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිත රඳවා ගත්තා සිතට එන විකාර රූප සහ සිතිවිලි ප්‍රතික්ෂේප කරන විට මන මනෝන නිසා ගණන් වගේ සිටී. ටික වේලාවකදී සිසිලසකු සමග විස්තර කරන හැකියකට පසු. දිගට දිග තරල් දෙකක කෙලවර ඉඩයක් තිබුණා. ඒ එක්ස්පෑන්ඩ් ලොකු හිස් අවකාශයක් ඊට පසු ගස්කොළන් අතර ගමන් කිරීමත් උඩ අහසටත් උඩ ආසයේ සිට පාතාලයක් වැඩි සැරිසැරීමක් තියෙනවා. උෂ්ම නොදැනෙන සේය. මම ඒ දෙස බලා සිටිනවා. එක වේලාවකින් කායික වේදනා දැඩි ලෙස දැනුණා. කකුල් දෙකම රිදෙන රිදෙන ධාරිය දමන්න මම උෂ්ම අරමුණේ සිත තබාගෙන විදීම මෙනෙහි කරනවා. දරන්න බැරි වේදනාව සම්පූර්ණ අගන්නේ තිබුණා ඒ එක කකුලකට පමණක් දැනෙන්න ඕන. ඉවසන්න ඉවසන්න බැරිව ගැහෙන්න පටන් ගන්නවා. ඉතාලම අසීලෙන් දීර්යෙන් මෙනෙහි කරනකොට වේදනාවෙන් ගැහෙන්න ගඳු කකුලේ නවල දන දන හිස බුදු මොඩොක්කේ ලොකු කුළු පොලයක් උඩ යනවා වගේ මට ඒ කකුල උඩ උඩටම ගියා. කෙනෙක් ශරීරයක් පමණයි. මට පුදුම සතුටක සැලසුම් ගන්නවා. ඊට පස්සේ භාවනා වලදී මේ විදිහට ගන්නේ නැහැ. නමුත් ඍජන දැනට හිත මෙනෙහි කළාම මුංචි මලෙක් විකටම අඬලා ඇති වෙලා ඉඳනවා වගේ අඩු වෙලා යනවා. නමුත් තවත් තැනක ඍජින මතුවෙනවා. අදුමුදේ භාවනාවේදී ඊයේ වගේම පාවෙන රූපිත අරමුණේ සිත අබා ගැනීම කියන උත්සාහය ඒ සමගම ටික ටික කපඩේ වේදනාවත් එක්ක සිතය අරගෙන කරගෙන බොහෝ මහන්සියකින් අරමුණේ සිත බාගෙන වේදනාව වෙනවා අන්තිමට විඩාවකටපත් වූ අයෙකුට නිඳාගෙන යනවා වැනි තත්ත්වයකට මාපත් වෙනවා කරු ස්වාමීන් වහන්සේ දිවරදිව භාවනා කරගෙන යන්නට මම කුමක් කළ යුතුද කියන පහදන්නේ වහන්සේට මර්ෂි බලන්න. මුළු පේන විදිහට නිවැරදි වැඩි යනවා. අලුතෙන් කියන දෙයක් නෑ. උන්ට අත්දැකීම් අධිකමයි තියෙන්නේ. රචනයේ දෙවෙනි වාක්‍ය වගේ ලියලා තියෙනවා මේ ගණන් ගත්තොත් වැඩි වෙනවා. ඒ නිසා ගණන් නොගෙන සිටීමයි කියන එක. නමුත් පහු වෙනකොට පේන්න තියෙනවා. ශබ්ද වේදනා හිතේ ආය ගණන් ගන්න පටන් ගන්නවා. බුලදාපරසේ කිපිදන්ට ගණන් නොගෙන ඉන්න. නමුත් හිත ඒකේ පිහිටන්නේ නැහැ. ආය ගණන් ගන්න. ඒතකොට පේනවන ටනල් එකක් පේනවා. ගස්සසයක්, පාතාලයක් පේනවා. ඔය ගණන් ගත්ත තමයි ඉතින්. ගණන් ගත්ත ගමන් අහ කියන්නේ ඔඩොක් විදාගත්ත වෙනවා. ඉතින් ඒ ගණන් නොගැනීම සඳහා සරණ යන්න කේම සරණ වශයෙන් ගණන් ගත යුතු කරුණක් හැම වෙලාවෙම මල්ලේ දියා. අන්න මේ රූප පේනවා, ටනල් එකක් පේනවා, ගස් පේනවා වෙනකොට ආ මේක පෙනෙද්දි හරි මේවා දැන් ගණන් ගෙනිලානේ. ඒ වෙනකොට මට මං මූල කර්මස්ථාන වශයෙන් තියෙන ආනාපාන බලන්න පුළුවන්ද? කිට්ටු කරන්න පුළුවන්ද? වරින් වර බලන්න පුළුවන්ද කියන අරගේ ගැම්ම කරලා. මේ පේන දේවල් බුදුහාමර වෙන්න පුළුවන්, දේවදත්ත වෙන්න පුළුවන්. පේන දේවල් රත්තරන් වෙන්න පුළුවන්, අසුචි වෙන්න. ඔය දෙකම කවුරුමත් කරදරයක් විතරයි. මේ කරදරේ වාසියද ගන්නකො මේ කරදරේ තියෙද්දි මට මූල කර්මස්ථානට ඇසුරු පවත්වන්න පුළුවන් කිව්වොත් අපිට පේන මූල කර්මස්ථාන විශාල ආරක්ෂකෙක් වගේ. විශාල මේ ക്ഷേම භූමියක් වගේ සරණක් වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා යෝගාචර අභියෝගයෙන් තියෙන ලස්සන රූප පෙන්වලා බලනවා. මේ මූල කර්මත්තනේ අමතක කරලා ලස්සන රූපෙට ගියොත් කෑවත. මූල කර්මත්තනේ අමතක කරලා අවලස්සන රූපෙට ගියත් කෑවත. ඒ හැම වෙලාවෙදීම මේ මූල කර්මස්ථානයේ සරණ යන්න සරණ ඛේමයක් අශෝකන් විරජක් ඛේමං කියලා පුත්‍රයන් සඳහන් කරන්නේ මූල කර්මස්ථානයේ යන රහස දන්නවනම් කරදර එන්නේ එන්නේ එන්නේ එන්නේ අර්ථය දෙන්නේ දිගටම කඩන්න බෑ පුළු පුළුවන් වෙලාවේ ආනාපානසතිය ඉන්නේ. ඒක මේකේ වෙලා තියෙනවා. හැබැයි මේකේ රචනයේ තියෙනවා මේ ලියවිලා ඒන මූල කර්මස්ථානයේ පිටාරම මොනිලන්ද ද්වේෂයක් තිබිලා තියෙනවා. ඒක ටික කාලයක් කරන්න නැති හැබැයි ඒක පොඩ්ඩක් නෝට් කරන්න. අපි මේ මූල කර්මස්ථානයේ යන්නේ මේකට නොදකින් කියන්න දෙන්නේ. ඒක ඒක අසතිය එහෙම නැත්නම් කාලේනාස්ති කිරීමක්. ඒ වෙනුවට මම කණින් පදනම් කරගත්ත විසුම් ගත්ත මූල කර්මස්ථාන ඒකට බුදුහාමුදුරන්ගේ සලකන. ඒකට ධර්මයට වගේ සලකන. සංඝයාට වගේ සලකන. මගේ සීලය නම් මේ වේද තියෙන මූල කර්මස්ථාන ඇහි දුරින් තියාගෙන ගමන යනවා. මේ එන දේවල් මනින්නත් එපා, කිරන්නත් එපා. ඒක මේකේ සුභ අසුභ නිමිති බලන්න යන්නත් එපා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ යන පාර එල්ලේ හරියට දන්නවනම් කරදර නොවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ගාලල්ලා කියලා යතේ. මූණම ඔයා ගාලල්ල ගණන් ගන්න දෙය තියෙනවනේ. තමන්න පේන මූණ කරන්නත් ගන්න. ඉතින් මරණදී වුණත් මේක තමයි තියෙන්නේ එතකොට. අම්ම බැරුණ තාදී වෙන අම්ම බැරුණට මූල කරන්නත් නෙමෙයි නයි කරන්න. අම්ම නැවුණට මූල කරන්න බෑ. මූල කර්මස්ථානයට යන්න පුළුවන්කම මයිලක තියෙන නිසා ඒ වගේ මේන රූප වලින් කඩාවක සීල කඩන්න බෑ. මේන මොනම ධර්මයකින් මගේ ශ්‍රද්ධාව කඩන්න බෑ. මගේ සතිය කඩන්න බෑ. එතකොට බුදුරජාණන්සේ කියනවා මහණෙනි මේ සතිය වගේ බලවත් ධර්මයක් ආවට පස්සේ කෙලස් කියලා කියන්නේ මේ ගණන් ගන්න තරම් දෙයක් නැහැ. කියලා තියෙන යෝගේ වඩාගත් සතියට හිමාල පල්ලල උනත් බලන්න පුළුවන් මහණනි මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අපි රජ කරවන්න දැනගන්න. මූල කර්තන රජ කරවන්න. සතිය රජ කරවන්න. රජ කරවන්න වටිනකම ඉන්නේ බාධා ඉන්නවා. අභියෝගේ යුද්ධ ප්‍රකාශ කරන්නේ සද්දේ ඉන්න ඕනේ වේදනාව එනවා එච්චි එච්චි එච්චි එච්චි බලන්න ඕනේ මේ එකම සද්දේ උලක් වලත් මගේ සතිය කඩන්න එකම සද්දේ උලක් මගේ සීලය කඩන්න එකම සද්දේ උලක් මගේ සද්ධාව කඩන්න කැඩෙන වගේ පේනවා හදන්න පුළුවන් ඒක තමයි මට තියෙන මානවයික වාසිකම මට හම්බලා තියෙන දුර්ලභ manussත්ත්ව වටිලාභය නැවත නැවතත් ඒකට යන්න යන්න බාධා වැඩි වෙන්න වැඩි ගමන විචිත්‍රයි ඉතින් මේ ලියලා තියෙන රචනේ ඒක අලුතෙන් ගන්නට දෙයක් නෑ. ඒක තව උරගාලමදි. ඒක තව අද්දගලමදි මේ ශ්‍රද්ධාවෙන් මතම් පාර හරි කියන විශ්වාසයකටයි මම මේ කතා කරන්නේ. ඒකෙන් මේක තව තව කරන්න කල්දාගවත් කිසිම දවසක මේ මං කියන දෙයට විරුද්ධ වෙන සාක්ෂියක් හදන්න බෑ. වරදින්න වරදින්න තමන් කරගත්ත ප්‍රතිඵලය ක්‍රමය ක්‍රමවේදී නැවත නැවත රීකන්ෆර්මේෂන් එහෙම නැත්නම් ප්‍රතිඋත්තරයක් මයින් ඒකමයි නැවත නැවත සිද්ධ වෙනවා. ඒකෝ තියෙන ධර්මයේ කියන එක 100 100ක්ම පණ තියෙනවා. කහ කැල දෙකට කැඩුවා වගේ අපි අර ක්‍රමවේදේ දන්නේ නැති නිසා අතෙන්ට ගන්නවා මෙතෙන්ට ගන්නවා එතකොට කෙලෙස් එනවා නෑ නෑ මෙතෙන්ටමයි ගහන්න ඕනේ මේකමයි සතිය කියලා දැනගත්තට පස්සේ කරදර ඉන්නේ ඉන්න පුදුම ශක්තියක් එනවා ඒ නිසා උපදේශයක් නෙමෙයි මම මේ කතා කරන්නේ ධෛර්ය දීමක්. විකට කරන්න උපදේ අත්දැකීම් අධිකව වේවි අතුරු ප්‍රශ්න කෙරෙන අහන්න අවශ්‍යම නැහැ මේක ඉවරනට පස්සේ අතුරු ප්‍රශ්න අහන්න මොකද අර ගොඩාක් ප්‍රශ්න තියෙනවා බෑ කියන්නත් බෑ දැන් මූල කර්මස්ථානයේ යනවා වෙනුවට හම්බුනේ අපි මෙනෙහි කරුවොත් මොකද වෙන්නේ මෙනෙහි කරන්න ඒ කියන්නේ අරමුණ මෙනෙහි කරන්න වෙන්නේ මෙහෙමයි ඒකට උත්තර දෙන්නේ මූල කර්ණත්තන යන්න බැරි තරම් මේක ප්‍රකටම මෙනෙහි කරන්න වෙනවා දැන් අපි හිතුව සද්දයක් එනවා ඒ සද්දේ මම දන්නවා ඒ සද්දයෙන් යන්න ඕනේ මූල කර්ණත්තන යන්න බෑ සද්දේ තරම්ම ද්වේෂ දානකයි තරම්ම ප්‍රියමනාව දානකයි ඒකට සද්ද සද්ද සද්ද කියලා මෙනෙහි කරනවා ඒකට හොඳටම තමන්ට සාතිකයි. අර පළවෙනි පියවර මූල කර්ණන්තට යෑමේ පියවර දුර්වල වෙලා ඉවරයි. ඒකේ ක්‍රියාවත් කරන්න බෑ. එහෙනම් මෙනෙහි කිරීම කරන්න. එනත වේදනාවක්. ආ වේදනාව මොන විදිහකින්වත් ඉන්නම බෑ. මූල කර්ණ යමින් යමින් තියයිද යන්න බෑ. වේදනාවක් වැඩි. ඒකට වේදනාව මෙනෙහි කරනවා. එයන්ට හිතවිලි එනවා. සක්මණක වගේ ටිකටම හිතවිලි එනවා. ඒක තියෙන සක්මණ නතර කරලා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒක ඒක කරනවා එතකොට ඒ කියන්නේ ඊතර තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් එකේ වැඩේ කරන්න බෑ. ඒතර ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් දෙන්න. ඉතින් අපි සාමාන්‍ය හැම ගෙදරකම මේ වගේ ගොඩනැගිල්ල එක එක්ස්ටින්ගිෂර් eh, එකක් තියෙනවා. ඉතින් ලෝකල් එකක් නම් අපි ඒකෙන් කරගන්න. බැරි නම් මහම කෝල් එකක් දෙන. ඒ කෝල් එක දෙනා වගේ තමයි මෙදී කියනවා කියන්නේ. ඒ හොඳයි නරක නැහැ ප්‍රශ්නයක් වෙන්නේ. හොඳයි ගත්තර ස්වාමීන් වහන්සේ ආමේ ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් නොව අදූදී වගේ භාවනාවට අත්දැකීමක් ඔබ හැම සමග බෙදාගෙන ඉන්නවා. අප භාවනාව හරියට හෝ බැලදියට අසර කීපයක් වෙන කල කෙනෙක් වන අතර ස්වාමීන් වහන්සේගේ නේවාසික වැඩසටහන වලට සහභාගී වී අදූදී භාවනාවට ඉඳගත්තේ වෙනදා මෙන්ම ආනාපාන සතිය වලට අදාළ. හැමදාම මෙන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නයට নমස්කාර කර හැම කෙනෙක්ගේම සමාව ඉදිරියි. ඊට පස්ව කාය ලෙස සිතින් බැලිමු. උදාහරණයක් වශයෙන් මේ දකුණු ලෙස මේ දකුණු කකුල ආදි වශයෙන්. ඊළඟ ඉවර උයේ මාදන් මෙතනින් ඉඳගෙන ඉන්න ඉරියව්වක සිතින් බැලිමු. ස්වාමීන් වහන්සේගේ උපදෙස් පිට මේ ආකාරයෙන් කාය ලෙස බැලීම කාලයක් තුළ පුරුදු කරලා අඳුනේ එය මට ඉතාම වටිනා ආදරණයක් වුණා. මගේ සිත එක තැනකට යොමු කිරීමට සිත ඉතාම වංචනික ලෙස ගණන් දේවල් විතර පණින බව අදෝකින් අවබෝධ වුණා. උදාහරණයක් ලෙස මම අද නම් ඉගෙන ගත්තා කොහොමද කය දෙස බලන්නේ ඕ මේක අනිත් අයට කියලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්. අද මගේ සතිය වෙන තැනකට ප්‍රබලයි. කියා මට සිතුණා. හේතුව මාස 10කට යන්නට වේදෙනවා. හේතුව මට මම මම සිත 10කට යන්නට ඒ මට දැනෙනවා. නැවත කයට ගන්න විට මට හැකි වුණා. ඉඳහිට විස්මරණය දැනෙනවා. එවිට එය මෙනෙහි කළා. අද මේ හැම එකකින්ම මට දැනුණ ලොකුම පහසුව තමයි ඇය දෙකකට නොඅඩු කාලයක් ඉල්ලක්වත් නොසෙල්ලා මට ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා. මට අද වැටුණා කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කායට අවධානය යොමු කරගෙන සිටියොත් සතිය මුදින් වැඩි දියුණු කරගත හැකියි. මේ පෑ දෙකම තුළ මට මගේ ශරීරයේ කිසිම වේදනාවක් නොදුණා. සම හොඳටම ඇලර්ට් එකේ සිටි බව දැනුණා. මේ අත්දැකීම් ලැබීමට මෙතෙක් කලක් වහන්සේගේ ලැබුණ අවවාද අනුශාසන මහත් ලෙස ප්‍රයෝජන වුණා. ඒ වගේම ඊගොඩ මම එකතු කරනවා මේ ඕගොල්ලෝ මම නිවන පාච්චා කරලා කතා කරනවා කියලා හිතාවි. මේ මුළු ගමනේම මුලත් කය, මැදත් කය, අන්තිමට තියෙන කය විතරයි. ඒ සෙන් බුද්ධ ධර්මයේ කියලා තියෙනවා. ඔබ කන්දක් තියා බලන විට පුතක්ජනෙක් වශයෙන් කන්ද තියා බලනකොට ඔබට කන්දක් වෙනවා. ඔය නිවන ලබන වෙලාවේදී කන්ද තවදුරටත් කන්ද දෙවි. තමන් ජීවන ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. වගේ මේ කයමයි මුල, කයමයි මැද, කයමයි අග. මේ කයර තියෙන द्वේෂය තමයි අපි සංසාරට බැඳෙන්න හේතුව. කරුණාකර මේකට ලව් කරා. කරුණාකර තමන් තමන්ගේ මුතුම මිත්‍යා බාටපත් කරගන්න ඊළඟට ධක්විති රජකම අපේ. අපි මෙතෙක් කරලා තියෙන හැප තියෙන දරුවෝ ගාව අධ්‍යාපනයේ සල්ලිවල වස්තු භෝගවල කියලා මේ කයට නිග්‍රහ කරපු නිසා සාපේමයි අපිට මේ මනුස්සකම නැතිලා තියෙන්නේ. කොයි වෙලාවකෝ තමන තමන් ප්‍රේම කරන්න පටන් ගත්තට පස්සේ ඒ මනුස්සයාට ආවල් දෙන්නේ නැහැ කියන දෙයක් නැහැ. ඉතින් මේ අපිට උගන්වන දේවල් තා අපිට මේ දීලා තියෙන ලක්ටික දිහා බලනකොට මුගේ කුලල කණ්ඩ හිදෙනවා. මේ මොන බොරුවක්ද උගන්වලා තියෙන්නේ කියලා. මුජනනාසි කියන්නේ අත්මසත්ත ප්‍රතිලාභේ. ලැබිච්ච මනුස්සාත්ව ප්‍රතිලාභ නැංග ළඟ ඉන්න මනුස්සයා අපේ උඩ ඉගෙන ගැනීමකුත් නැහැ ඒක. නැති බැරි මනුස්ස දෙන්නේ. උන්ට නිවන් දකින්න පුළුවන්. ඊගා මොහොතේ ඔයගේ ටක් ගාලා අල්ලන්න. මම කියන්නේ මේක නිවන කියලා. මම මේ නිවන මේ කංකුම් ගන්න දාලා කතා කරනවත් නෙවෙයි. කියන්න තියෙන්නේ කවදා හෝ නිවන් දැක්කට පස්සේ මේ ශරීරෙට තුම විදියට සලකනවා. ඒක කරත්තේ වදින මිනිහා ගොනාට හදනවා. ඌට කෙරෙකට මොන කරත්ත විශ්වාසයක් කරත් මේ අල්ලි හම්බෙන ඔක්කොම ගෑන්ට් එකකට දැන් කන්න දීලා ආරකට ගුණක් කොට ටිකක් තනකොට ටික නොදුන්නොත් බිස්නස් කරන්න බෑ. ඉස්සෙල්ලම කරන්නේ තනකොළට ගුණකොට අයින් කළා තමයි ගෙදර උඩ කඩ දෙන්නේ. ඒ නිසා මේ බూరు සහෝදරය ගාන්ධිතුමා කියන එකට බూరు සහෝදරය කියන්නේ. බూరు සහෝදරයට තරකා. ඒකට වෙස්ට් එකේ කියන්නේ the body knowledge කියලා කියනවා. body knowledge. අපේ body knowledge එක තියෙන්නේ ડોක්ටර් කෙනෙකුගේ knowledge එක ගන්නවා, lawyer කෙනෙකුගේ knowledge එක ගන්නවා. අර ඒජන්ට්ගේ මේ ඒජන්ට්ගේ knowledge එක උන් හිතනවා මේ අපේ රූපදීතර කතා කරන්නේ. මොන ලෝක බලාගන්න උගේ කුට්ටිය කඩා ගන්න. මොකාටවත් වැඩිය මේක සම්පූර්ණ නොලෙජ් එක දෙන නිසා මේ ශරීරයේ ඉන්න හැටි, පවතින හැටි, පවතින පවතින ආකාරයකට බුද්ධජනන් සඳහන් කරන යථා යථාව පණීතෝ හොදි තත තතනම් පජානති. කයි කොයි කොයි ආකාරයකට තියෙන ඒ ඒ ආකාරය දැනගත්තට පස්සේ ඒ කය බුදු එකක් වෙනවා. ඉතින් සමම් මේ මේ මේ විචනයක් කරනවත් නෙමෙයි මටත් ඔය කතා කරන්න හිතෙන් ටිකක් කියමු ටිකක් විතරයි. අපි යනවා ඊගා ප්‍රශ්න. අතුරු ස්වාමීන් අවසර. ඊයේ සවස සිටින් මෙඩිටේෂන් කරන විට මැදදී කීප වාරයක් සති පවත්වා ගැනීමට බාධා ඇති විදිය බොහෝ දුරට මූල අරමුණ කෙරෙහි සිත පවත්වා ගැනීම සමත් වුණා. ආස්වාද ප්‍රස්වාසයේ විවිධත්වයේ විවිධ අයින් පැටලී මුල මැද අග සහ විවිධ ඉන්ද්‍රයන් හා සම්බන්ධ චලන මහා ප්‍රාචීරී ඉඩට කොඳුරට පෙළ දිගේ චලන ආවේදන හෘදේ ගැස්ම හා සම්බන්ධ වී ශ්‍රී වේදනා දබන දෙල්ල දිගේ නහර වේදනා විස වක්පස ස්ථානක් දක්වා වේදනාව දිගනා කර දෙනවා ජීවිත පැවැත්ම ආශ්වාස ප්‍රශ්වාසයේ පවත්වා ගැනීම පොතේ පටන් නොදෙනුමද දැන් ඒ මේ වේදනාත්මක ස්වરૂපේ කිදුන්නේ වැටෙන්නේ. ඒ සමගම මෙම ක්‍රියාවලියේ අනිත් අතිශය වේදනාකාරී බව අපිට පාලනය කරන හැකි බව වටා ගැනීම. හුස්ම නතර වෙන කඩා වැටෙන ලෙස දැනීම සියුම් මොද වේදනාව දරාගත නොහැකිව ගැනීම අත්‍යන්ත සමග නැවත සතියෙන් බහැරව දීන සිදුවිය. ඒ මොකද ඒ සමගම සතිය පිටව ගන්න හැකියි. අද උදෑසනද ඒ ලෙසම දෙනු අතර දීර්ඝ උද්ගත දෙනු පිළි මේ කායික දුක්ඛෙන් නිදීමට ජීවිත ආශාව අතර කටයුතු කරමි එනි. එලෙසම කරන විට ටික වේලාවකින් සිතට ගතට සහැල්ලු සහැල්ලුවක් සහ සියුම් සත්තක් ඇති වෙනවා. සක්මනේදීද ඒ සිංහ සැලකීමේ ඉරියව්වේදී උකුල සිට පාද දක්වා චලන චලන වේදනා දැනී සිතීල් ගලා දරුව අතර කොළයට පෙළොස්සේ ඉහළට වේදනාව සිංහ ලෙස දැනේ. ඒ සමගම රූප කලාපයන්ද වේදනා දැනී ආසිතීල් වල වෙනස් වීම රූප සංකත බව ආලනය කළ නොහැකි බව आदि खेल के स्वरूप वचन के खेल में ඒ සමග රූප කලාපයන්ද වේදනා දැනීම සහ ස්ත්‍රී වල වෙනස් වීම දුක් සහගත බව පාලනය කර නැත් බව ආදි කරුණු මෙනෙහි වන්නට පටන් ගන්නවා. ඒ මෙනෙහි කරන විට පංචස්කන්ධයේ තීම නැතිම හේතුඵල වශයෙන් ධර්ම කරුණු ආවර්ජනය කියන. ඒවා මෙනෙහි කිරීම මේ අවස්ථාවේදී සුදුසුද? ඒ යෝග්‍ය ආයුර්වේද ආදානෙන් ඉතා මෛත්‍රී සාගතව ඇද සිටින. අදනේ මොල් කොටස ගත්තොත් එහෙම ඒක සම්පීඩණය කරලා පෙන්වනවා සර්වචනාංශෝය චූල ශුන්්‍යත වගේ සූත්‍රවල. අපි ඊකවල දොරල අතහැරලා ඇවිල්ලා ලෝකේ හැමතැනම හිතවිලි දුවන එක නතර කරලා කයට හිත ගන්නවා කියන්නේ විශාල ලොකු යුද්ධයක ජයග්‍රහණයක්. නමුත් ගත්තට පස්සේ කය ඇතුලේ තියෙන අමු දුකක්. ඒ නිසා ඔක්කොම තකරලා දැන් ඇවිල්ලා තියෙන මල දුකකට නේද කියලා ඔබට හිතෙන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් කියනවා. ඊගා පරිච්ඡේදේ පටන් ගන්නකොට මේකට දුකක් කියන්නේ පාපතේ මේකට ප්‍රමෝදයක් කියපන් මේකට ප්‍රීතිය කියපන් මේකට සතිය කියපන් මේකට සම්පජඤ්ඤය කියපන් මේකට පසතිය කියපන් මේකට සුඛය කියපන් මොකද දැන් සතිය පිටලානේ එච්චර මෙතෙක්ල් නැදකින් නොපතන් කියව එකට දැන් කියනවා මේක ප්‍රමෝදයක් මොකද මගේ දැන් වර්තමාන වෙන දුකේනේ හිත හිටලා තියෙන්නේ කයේනේ හිත හිටලා තියෙන නිසා ප්‍රමෝදයක් කියන්නේ කියනවා ප්‍රීතිය කියන්නේ කියනවා සති සම්පජඤ්ඤය කියන්නේ කියනවා පසතිය කියන්නේ කියනවා සුඛය කියන්නේ කියනවා ඒ නිසා අර කලින් පාවිච්චි කරපු වචන ටික වෙනුවට අපි වෙන ආධ්‍යාත්මික වචන ටිකක් දානවා. මට ඕන සුද්ධිවි කියලා ලැබිලා තියෙනවා. කයර හිත ඇවිල්ලා තියෙනවා. ආවට කියලා මේක රද්ද සැප නැහැ. යම් වෙලාවක මුද්‍රජානසය සඳහන් කර තියෙන මේ කයත් අමතක වෙලා. කය නැති වෙලා ගිහලා ඊපස්සේ හිස්තැනකට හිත යනවා. ගියාට පස්සේ මහණෙනි ඒක ඊට වැඩි ලොකු ජයග්‍රහණයක්. නමුත් එතෙන්ද ගියත් හරිම බෝරින්. මල දුකක්. ඊගා පරිචිත පටන් ගන්න මේකට දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදයක් කියපන්. මේකට ප්‍රීතියක් කියපන්. මේකට සති සම්පජාඤ්ඤය කියපන්. මේකට පස්සද්ධිය කියපන්. මේකට සුඛය කියපන් කියලා එකින් එකට එකින් එකට එකින් එකට සතුරුණු ගෙඩියක පොත්ත ගලවනවා. ගලවලා ගලවලා ගලවලා ගලලා සිවිතරකට යනවා. ඉතින් ඒක නිසා මේ ඉදිරිපත් කළ තියෙන දේවල් අපි සාමාන්‍ය මනුස්සයෙක් කතා කරුවොත් පිස්සු කියලා හිතනවා. භාවනා කරන කෙනා දන්නා මේ කයේ වේදනාව තිබුණත් කයේ හිත හිටියා කියන්නේ කනකට දාලා වේසිදුරින් අහත බලනවට වැඩිය කලාතුරකින් සිදුවෙන එක. ඒකට ප්‍රමෝදේ පහල කරගන්න දැනගත්තට පස්සේ අපි සිංහලයකට කියන්නේ පැමිණි දුක් පැනිරහයි කියපා. ඒක සිංහලයේ තියෙන මම කිසිම භාෂාවක දක්වලා නැති වාක්‍යයක්. වෙත පැමිණිච්ච දුක පැනිරහයි කියපා. එතකොට ඔයටදී සියුම් දුකකට යනවා. අනිවාර්යයෙන්ම ඒකත් දුකයි. හැබැයි මෙච්චර දුක නෑ. ඊට පස්සේ ඒක ගැන ප්‍රමෝද කරනකොට ඊට වැඩිය සියුම් දුක්කට යනවා එන්නේ එන්නේ එන්නේ මතුවෙන මතුවෙන රතුළුණු පොත්ත ඉස්සලකට වැඩිය සියුම් අඩු ටික අරපස්සේ මොකක් කරන්නේ ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය කෙනෙක් හිතාවි දුකට බැස ගැනීමක් දුකට රිංග ගැනීමක් ඔබ කිව්වේ භාවනාවට එනකොට දුක නැති කරලා දෙඤ්ඤම් කියලා නේද තෝක පරිද්දවාන සමතික්කමයි කියලා රිංග පාතිකේදී කියලා දැන් මේ මොකද වෙන්නේ කියලා ගැඹුරු ගැඹුරු මට්ටම් වලට අරගෙන එතකොට තමයි හොඳටම තේරෙනවා ඇතුළටම ඉන්නේ මෙතිකල් නොගිය ගමන. ඉතින් එතකොට අර කියන විදිය රචනයේ අන්තිම කොටසේ සඳහන් වෙලා තියෙන විදිහට මුළු ධර්ම කර්ම එන්න පටන් ගන්නවා මේ පංචස්කන්ධය වශයෙන් ඇති වුණ නැතිවීම. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කෙලස් ටි කෙලස් මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්න ගිය ගමන් ට්‍රෙන්ඩ් එක කරලා යනවා. මේ පැමිණෙන එක න්‍යාය ධර්මයකට සිද්ධ වෙනවා. ඒකට අපේ සහයෝගයක් ඕනේ. එන ඕන කෙනෙකුට එන්න දෙන්න තමන් අරගත්ත ගැම්මම දිගට අරගෙන යන එකයි කරන්නේ. ඒක සාමාන්‍ය භාවනා ලෝකේ කියන්නේ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්න සම්මුතිය විතරයි. ආසත්පස සම්මුතිය. ඉබ්බි නැගලිම සම්මුතියක්. වම දකුණ සම්මුතියක්. මොකද බරගතිය හැල්ලගති කියනවා සම්මුතිය නෙවෙයි. ඒක පරමාර්ථ ධර්මම මෙනෙහි කරන්න එපා. ඒක තේරෙන්න අරින්ද තේරෙද්දී ගමන ගෙනියන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ එක දිගට ඒකාකාරීව මොනවත් පාසෙන ශබ්දයක් ඇසේ. මේ කනේ වඩා ඇසිය හැකියි. එදිනදා වැඩවලදී මුලතට ඇදී යන සිත නැවත ඇතුළට ගැනීමට මේ උදව් කරගන්නවා. පරයන්කේදී බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් ලෙස තිබේ. පරයන්කේදී නිරසවන හිතට මේ ශබ්දයේ දේශීය විවේකයක් දෙනවා. මේ ශබ්දය අරමුණක් නොකරගත්තේ හේතුව ශබ්ද කර්මයක් ලෙස ගැනීම කරදරකාරී නිසා හා ඒකාකාරී නිසාය. මගේ අදහස් වල වරදක් ඇත නිවැරදි කර දෙන්නේ කාර්මිකව ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට මනස වෙනවා. මම පොඩි ආමර පොතේ ගන්න කියවන්නේ පොඩි ආමර දෙන එකක් නෑ මම හිතන්නේ. නමුත් මේ ඇතුළතට සවන් දීම කියලා අරමුණු කරන්න ඕනේ. එයාගේ තේනවා ඒ වෙලාවේ. අරමුණු කරත් නැත. නිහඬ වෙනකොට නිස්සද්ද වෙනකොට ඒකාකාරී වෙනකොට මේක එනවා මේකට මුස්පේන්තුවක් කිව්වට පස්සේ ඉතින් අනි කරදරයක් මුස්පේන්තුවක් නෙමෙයි මේ ඒකාකාරී භාවයේ ලක්ෂණක් කියලා ගත්තාම බලන්න වේලාවක දිස්ත්‍රාණය කරන උදේ නැගිටිපු වෙලාව ඉඳලා හැන්ද වෙනකන් ඉඳ කරන කොයි වෙලාවද මේක නැත්තේ කියලා කිසි වෙලාවක් නැහැ නැති වෙලා හැම වෙලාවෙම තියෙනවා එතකොට අපිට කියනවා පැය 24ම සතියින් ඉන්නේ මොකද මේකට වෛර කරන්නේ මේක සතියින් ඉන්න බාට සංකේතයක් නිමිත්තක් ආලම්බනයක් කරගන්න හැබැයි නිවන නෙවෙයි මේ. මගේ කරදරුවෙන් නැගිලා මට තිප්පලක් තියෙනවා මට ගිමන් හරක් තියෙනවා මට අතර වෙලදනක් තියෙනවා ආසනයක් තියෙනවා වගේ තමයි. දැන් ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී සිත දැක්පත්ව ආශ්වාස ප්‍රශ්වාස ගිරීගේ පසු Taman ඉන්න වගක් දැනෙන්නේ සිදු. පසුව සිත නලල ඉදිරියේ වැඩෙන කළු රවුම් දේශයකට යොමු කරගෙන සිටිනවා. ඒ යති නීරස බව හොඳින් විඳින්න. කාලය ගතවන්නේ නැත්නම් ඉස්තර. මෙතන කරන්න දෙයක් නැති නිසා ඔහේ සිටිනවා. මේ අතරමාරේ ධනේශා කකුලේ වේදනාව ආවිත සිත ඒට යොමු වෙනවා. දැන් අරමුණ වේදනාව. මේ ආකාරයෙන් කෙලින් යන පරයන්ක භාවනාව දේශකී දුක වේදනාව අනුන්ගේ එකක් ලෙස බැලීමට අමාරුයි. ඒ මගේ මිනිස් දැනෙන්නේ ගානක් නැහැ. ලාලල. යකෝ ඔලියේ උච්චාරණය කරන්නේ. ලාලල. අවුරු ජීවන අනුකූලව ගානකට කාර්යය කරමි. දීර්ය කරමි. මේ දුක්ඛ සත්‍යද? සිත දුකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තබාගතොත් මා දිවි මේ සිටේ. එසේ කිරීමට උපදෙස් දෙන්නේ ඊට උපදෙස් දෙන්න ඉතින් අය අරගෙන අරගන්න ඉන්න තියෙනවා මම දෙන්න ඕනේ. ඇත්තට මාව මාව දිනවන්න හදන. මම දිනවා කියන්නේ කෙලවලා මම යා පරද්දන්නේ අය. මම හඳන්නේ තප උට දුකම දීලා කියන මොකුත් නෑ ඔබ දිහා බලහිටපන් කියලා. ඒක ලොකට ප්‍රමෝදේ කියනවා. ඔකට සුඛේ කියනවා. ඔකට තමයි සත්‍ය සම්පදන්නේ කියන්නේ කියලා දුන්නට පස්සේ උඹ ගණ්ඩත් බෑ ඒක දෙන්නත් බෑ. ඒන සංකල්පේ මම යට පොරකුත් නෙවෙයි මම වැඩ දඬුව මොකුත් වෙන්නේ. මොකද ස්වභාවික දේ ඒකත් එක්ක ඉන්න තාක්කල් කියන්න හොදකලාව කියන්න ඕන ඔකට තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ඊයේ දේශනාවේ දේශනා කරන්නේ පුරු පරිදි සතිය වෙරිෆයි කරන්නේ කෙසේද කියලා සිංහලෙන් කියලා දුන්නොත් අපට විශාල ප්‍රයෝජනක් වෙනවා. දෙසරක් දේශනා කරන්නට ඉදීමකට සමාව සමාව වුණා. ඔබ වහන්සේ නිරෝගී සුවපත් ප්‍රශ්නයක් විදිහට අහුවොත් තමයි ළඟ දැනට සතිය තියෙන වෙලාවේදී අත්දකින්නේ මේ ටික කියලා. හිංගලෙන් මට හිංගලෙන්ම කියන්න පුළුවන්. නැතු මූල ධර්ම වශයෙන් කියන්න බෑ. මම කියන්නේ මෙන්න මේ ටිකයි මෙන්න මෙතන සුද්ධ කරන්න ඕන කියලා මේ තමන්ට මේ මුළු સંદર્ભේ මෙන්න මෙහෙමයි මට මේකේ කනෙක් වෙන්න සම්බන්ධ වෙන්නේ කියලා මම ඉල්ලා හිටනවා ඒට ඒ විදිහ රචනයක් සම්බන්ධ රචනා කරලා දාලා තියන්න තමන්ගේ දැනට ලැබිලා තියෙන අත්දැකීම් ටිකක් එක. ඒකෝට මට පටන් ගන්න උනක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මම උදේ ඉන්නේ සහ හැකිලිම ප්‍රකටව වෙමින් ඒ නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. දැනටම නොව දේශනේ මට උදේ ඉන්නේ සහ හැකිලිම ඊට වඩා හොඳට දීර්ඝ වේලාවක් බලා සිටීමට හැකි විය. එනම් සිත දෙර වෙන අරමුණු කරා නොගොස් පින්දීම හැකිලිම දෙය බලා සිටීමට පුළුවන්. ඒ පින්දීම මුල මැද සහ අග ලෙස බලා ගැනීමට පුළුවන් වුවත් හැකිලිම ඊට අඩු කාලයක සිදුවන අතර පින්දීමත් සමගම එකමිට එන නිසා දෝ <clears throat> හැකිලිමේ මුල මැද සහ අග යන දෙනකොට අඳුරා ගැනීමට අපහසුයි. ඒ මේ ආකාරයට භාවනා කරගෙන යන විට අධික රසය දැනි දහඩිය නළලේ දෙපැත්තේ වේදනෙන පටන් ගත්තා. දැන් කීප විටක් වේ. එයම මෙනෙහි කර නැවත ඉන්නේ නැති වෙන බැරි. තව වේලාවකදී අධික ඇත්ති ලැබෙන්නාක්සේ වෙනවා. ඒ හිරිගතියකින් නොවේ. ඒද යටපත් කොට නැවත ඉන්නේ නැතිලම කරගෙන ගියේ. දැන් නම් වැඩි දැනෙන්නේ වේදනාව. ඊට පෙර වේදනාව දැනෙනකොට කොටස දැනෙනකොට සීනුනාද කරන නිසා ඒ එතරම් ප්‍රශ්නයක් වුණේ නැත. ඒ දැන් නම් වේදනාව වෙනදාට වඩා ඉක්මනින් එන නිසා ඒ සම් සමග සටන් වදින්නට වෙනවා. ඒ ඊයේ තිබූ විදියට ඉරියව්ව මාරු නොකොට වේදනාව වේදනාව නිසා මෙනෙහි කරමු. ඒ ඊයේ තිබූ විදියට ඉරියව්ව මාරු නොකොට වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරගෙන පාඩුවී සිටි ඉරියව්ව දැස්ස සිටියම මානසිකසත්තේ ඒත් අද ප්‍රශ්නයක් වුණේ දෙන්නේ නැතිව මෙනෙහි කරන විට වේදනා ආවට ඒ මෙනෙහි කර යටපත් කර ගැනීමට පුළුවන් නම් දෙන්නේ නැතිව උන්ට දෙන්නේ නැතිව ඉතාම දුර්වල උපරිමය බොහෝ කුඩා අකුසලස්යක් කියනවා අන්තිමට කැමතිද කියන්නේ අන්තිමට විතරක් ඒක කියනවනම් මුල්ලිගේ හැටියෙන් නම් කියලා තියෙන්නේ පිම්බිම කිලිම ඇසුර වැඩි වුණාට පස්සේ යම් යම් කොටස් විශ්තර පේන්න පටන් ගන්න තියෙනවා. නමුත් තාම චෝදනා කරනවා මට මුලමදාපස්සේ පේන්නේ නැහැ කියලා. නමුත් දැන් තේරෙනවා පිම්බිම තැකින තැක මූණට මූණ දාලා ඉන්න වෙලාව වැඩි. ඊට පස්සේ දැන් ඒ කයන පසන දැන් වේදනන පසන වෙන්න ආදා. ඒක වෙන්දට කලින් එනවා. පේන්න පටන් ගන්නවා. වැඩියෙන් බලන්න පුළුවන් තරම් වේදනාවත් එක්ක ඉන්න. ඉන්නකොට එයාගේ අලකිය මොළකිය විතර ආයෙ පේන්න පටන් ගන්නවා. මේක අර රූපේ දැකපු එකමයි වේදනාවෙ ඉන්න පටන් ගන්නවා. නමුත් වේදනාව එනකොට ප්‍රශ්නේ තියෙන්නේ රූපේ වගේ නෙවෙයි වේදනාව පිළිබඳ ද්වේෂය යටපහුව වෙන නිසා වේදනාව දිහා මධ්‍යස්ථ හැකියමින් බලන්න බෑ රූපේ වගේ. එතකොට මේ වේදනාවට තියෙන යඩපහුව වෙන ද්වේෂය නැත්තම් ද්වේෂ අනුසය දැකගත්තොත් මේන්න පටන් අර ගන්නවා වේදනාවෙන් ඈත් වෙනවා කියලා කියන්නේ අන්න ඒක තමයි. ඒ සායදාදී යනකොට මේක ටිකක් අභියෝගයක් වගේ වෙන්න පුළුවන්. වේදනාව වෙයි කියන අපේක්ෂාවෙන් යන්නේ. නොයවා කියන අපේක්ෂාවෙන් නෙවෙයි. ඊට පස්සේ තමයි අර ආනපානේ නැත්නම් පිම්බි මැකලේ විතර දැක්කා වගේ වේදනාවක් දන්නේ නැති විතර ගොඩාක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒකට තියෙන ද්වේෂය අඳුනගත්තොත්. එතකොට කියන දෙතවර මෙහෙය කිරීමක් කරනවා. එකක් තමයි වේදනාව මෙනෙහි වෙන්න ඕනේ. ඊට පස්සේ යට තියෙන මේකට තියෙන ද්වේෂය මෙනෙහි වෙන්න ඕනේ. එතකොට ඊට වැඩි භවනා ටිකක් ඉක්මනට අත් වැඩි ගැඹුරකට යනවා. ඒකට සූදානමක් කියලා යන්න මේක මොකක්ද මේ දඬුවමක් නෙවෙයි. ඉහළ පන්තියට යන්න තියෙන පාඩම් පන්තියක් කියලා නම් ආරම්භ තියෙනවා. ඊගොල්ලෝ ස්වාමීන් වහන්සේ මම කලක සිට ආරණ්‍යයේ කඩින් කඩ භාවනා කරන්නට පුරුදු සිටිනවා. ආනාපාන සත් භාවනාවේදී මුල් කාලයේදී හුස්මරල්ල දැනුණද අස්මන විට නාසය අවට මුහුණ එදෙස ඉරිවරුණු ස්වභාවයක් දැනෙන්නට පටන් ගත් නිසා අද දක්වාම හුස්මරල්ල මෙතන තැනක් මෙතන තැනක් පැහැදිලිව නොදෙන. අවදන් මෙතන කියා කයකට සිතගත් විසම විස නාසය ඇතුළත උඩුතල්ල උඩුර මුහුණ ආදී මුළු ප්‍රදේශම බර වී අගදී ඉදිමුල් සහ ඉරිවරුණු ස්වභාවයක් දැනේ. දෙස් මූණක් බැඳලා වැන්නේ. සිරුර පුරාම ඇති පැතිරි සිරුර තදවි ගල් ගැසිය. නාසයේ අද්දුත කොටස උදුතල්ල දෙතොල් සංහිපස් දත් ආසිත කොණ හෝ තැනකින් නාඩියටම රිද්දෙන සිදුවන චලනයන් දිගටම දැනේ. ප්‍රකටවන කුමන හෝ අරුණක් ඔස්සේ මෙනෙහි කරන්නේ උවහන්සේගේ කමඨාන් ධර්ම සාකච්ඡා වලදී අසා ඇති බැරි එදා උදාසිතම මේ නාඩි නාඩි විද්‍යාවෙන් සිදුවන චලනය සහ ඒ ඇතිවීම නැතිවීම සිදුවන ඇති නිරීක්ෂණය කරන්නට පුරුදු වෙනවා. දැනටත් එසේ කරනවා. එයිම චලනයේ මනින්ම වේගවත් වී අසුව සෙමින් සිදුවි ඉන්පසු නැති වී ගොස් අරමුණක් නැති අවකාශයකට සිත යොමු වෙනවා. සිරුරේ උඩුකය ඉහළ පහළ යාම නිසා හුස්ම ගන්නා බව තේරේ. ඒ හැර වෙන කිසිම සංවේදනයක් කිත්තරව සමාන අවස්ථාවලදී විනාඩි 20ක් පමණ උගා මේ ආකාරයෙන් ගත වේ. එවිට සිහියෙන් සිටින සිහියෙන් ඉන්නවා යයි මෙනෙහි කරමු. සිතිවිලි ආවද එසෙනින්ම නැති විය. ඒද දකිමින් සිටින. ශබ්ද ඇසුනද ආදාවක් නැත. සාමාන්‍යයෙන් වේදනාවක්ද නැත. මුලදී මේ සෝදායේ වුණත් අසු ඒකාකාර වෙමින් නීරස කම්පන ගතියක් දැනේ. මෙලෙසදී භාවනා කිරීමේදී මෙවන් අවස්ථාවලදී කරන තිබෙන gedara dala වැඩ කටයුතු සිහිවීම, චිත්ත රූප, සිතුවිලි, සුළුසුළු වේදනා ආදී එන්නට පටන් ගැනීම නිසා භාවනාව නතර වෙනවා. මෙවැනි සමහර අවස්ථාවලදී අදබල වේදනා කඩගෙන විට වේදනාව ඇතිවි නැතිවි යන බව හොඳින් සිතට ගන්නේ සිතට ගන්නින්ද මගේ නොවන ධාතු ක්‍රියාකාරීත්වයකින් සිදුවෙන වේදනාව අනාත්ම බවද හොඳින් සිතට ගන්නේ වේදනාව ඉවසා සිටින. දෙවිට දැනෙන වේදනාවේ තීක්ෂතාවය අඩුවි දරා සිටීමට හැකියාවකට පත් වේ. දිවසේදී නිතරම සිත කයට යොමු කර සිටීමට පිළිදැරේ. එලෙහි සවිවේකීව සිටින මාස්තාවකම සිසේ සිතනවත් සමග නාසය අගට නාඩි වැටෙන රිද්මය දැනෙන්නට පටන් ගන්නවා. ඉන්පසු සිත කෙමෙන් තැන්පත් වේ. සමහර විට විකටම භාවනාවට යෙදේ. භාවනා කරන සාහෘකර ඇස් අරගෙන සිටින කීප අවස්ථාවකම ඇස් ඉදිරිපිට හිස් අවකාශය හදිසියෙම බෙදවීමක් වෙලදක් තත්පරයක් පමණ පිළිගන්නවා. ගෞරවනීය ස්වාමීන් ලෙස විස්තර කළ ආකාරය මෙම වැඩමුළු තුළදී වෙනස් වේ. ඊයේ දිනේ තම පරයන්කදීම තම තදබල වේදනා සිරුර පුරා ඇතුනේ බා ඇතුයේ භාවනා කරගත්ත ඇතුයේ කාලේ කඩක් පමණ. සිරුර තුළ ඇටමිල්ල ඔස්සේ අනිනවා ආරනවා වෙන වේදනාවක්. සිරුරේ සියලුම මස්කුළු තලා දන්වා වෙන්නේ. තා වෙහෙස කර වූ බැවින් සිත කය තුළ පීඨීමට ශක්තියක් නොවිදේ. ඒ අතර අනුපුරා ධාවි දැරීමද කටට කෙලෙවීම ආදී සිදු වේ. වේදනාවන්ගේ ඇතිවීම සහ කෙමෙන් වැඩි වීම මෙනෙහි කරේ. දිවසේදී භාවනා කරන විට සිරුරේ ස්ථානයක පදවල වේදනාවක් දරා සිටිය හැකි වුණද ඊයේ දිනේ එස්නා දීර්ඝ වැඩිම සත්‍යයක් නොතිබේ. ඒ අතර සිරුර තැනින් තැන ගැස්සීම්, දෙවුලි, දෙදරාය, කම්පන ආදී තත්පර එකක් දෙකට වැඩිය දැනෙන්නට පුළුවන්. වේදනාව අනුනෝ නිසා ඉරියව් මාරු කර විනාඩි 10ක පමණ විවේකයෙන් පසු නැවත මුදසිට භාවනා කරන්නට උත්සාහ දරුවද සිත කයට ගැනීමට පිස්සේ නැකිනේ. ඊට විඩාවට තා විඩාවට පත්ව කිසිවක් නොකර ඉතිරි කාලය ගෙවා දෙමින්. අද දිනේ මේ දක්වා නැවතත් නිවසේ ඉඳන් භාවනා කරන්නට හැකි වේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේත විස්තරය අනුව එක අරමුණක් නොමැති ස්ථලකදී වැඩි වේලාවක් අරමුණක් නොමැති ස්ථලදී වැඩි වේලාවක් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු බව උපවාසයේ දේශනා කර ඇත. දේශනා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කවුරුන් ඉලා දෙක දෙතතමින් දුක දරා ගැනීමේ ශක්තිය වැඩි කරගන්න ඒ වහන්සේ නිතරම දේශනා කරන කොළනි. එනමුත් ඒ සඳහා උපදෙස් දෙන්නේ නම් වැඩි. තුන සක්මන් සක්මන් භාවනාවේදී කරන තැනදී සිහිය පැවැත්ති සිහිය පැවැත්ති යුත්තේ යටිපතුල සහ පොළොව ස්පර්ශ කිරීම. නැතිනම් කරන විට මුළු සිරුරේම සිදුවන ඉරියව් වෙනස් වීමටද මේද ඇහැදිලි කර දෙමින් කවුරුන් ඉඳස් අති ගුණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සජීවී පිළිතුරු ලබා ගැනීමේ වාසනාව අවස්ථාවක් අපට නිතරම නොලැබෙන බැවින් මෙම පිළිතුරු අපේ බහු භාෂාවෙන් පැහැදිලි කර දෙන්නේ නම් අපාට තේරුම් ගැනීමට වඩා පහසු වෙනුනි අපාට අනුකම්පාවෙන් මෙසේ කර දෙන්නේ ඉතා ගෞරවයෙන් ඉඳස් කලින් ප්‍රශ්න කියන්නේ අන්තිම අරමුණක් නොමැති ස්ථනදී වැඩි වේලාවක් පවත්වා ගැනීම උත්සාහ කළ යුතු බව වහන්සේ දේශනා කර ඇත. ඒ සඳහා අවශ්‍ය උපදේශ ලබා ගැනීම කවුරුන් ඉන්නා සිටි. ඒක ඇත්තටම මේ දේශන වලින් තොර ප්‍රකාශයක් නෙවෙයි. මොකද එහෙම විවිධ අරමුණකට ගියාට පස්සේ ඒකට ආලෝක ආදරයක් ආතාවක් එනවා. ඒක නොලැබුණොත් මේ පශ්චාත්තාපය බාඩපත් වෙන දුකක් බාඩපත් වෙනවා. ඒ නිසා ඒක දෙකක් කරන්න එකක් තමයි ඒක ප්‍රයත්නයේ ප්‍රයෝගයේ ප්‍රතිඵලයක් බව දැනගන්න නම් නොලැබුණයි කියලා පශ්චාත්තාප නොවීමට තරම් ඒකත් එක්ක දුරස්ත සම්බන්ධයක් තියෙනවා දෙක නැවත නැවත නැවත ඒකට යෑම තමයි එකම ක්‍රමයේ ඒකට තියෙන සුහදකම ඇති කරගන්න. ඒක නිසා නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න එපා ලැබීම සත්‍තහා කටයුතු කරපු දවසේ මොන උපක්‍රමද තමන් කළේ ඒ උපක්‍රම ටික නැවත නැවත කිරීමෙන් ඉක්මනට එතෙන්ට යෑම එක දෙක ගිහිල්ලා වැඩි වෙලාවක් සිටින එක තමයි මේක දෙන්න තියෙන උත්තර. දෙවෙනි කොටස දෙතන්තමි දුක හරා ගැනීමේ ශක්තිය වැඩි කරගන්නයි වහන්සේ නිතරම දේශනා කරන බව දැනෙනවා. ඒ සඳහා උපදෙස් දෙන්නේ නම් නෑ. ඉතින් මේකට අපි ජීවිතේට මොන දෙනවා කියලා කියන්නේ. මොනම දෙයක්වත් දුක් ඉල්ලලා ගන්න යන්නත් එපා. පැමිණිච්ච දුක ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. අපිට එන්නේ අපේ කර්මානුරූප හේතුඵල ධර්මකින් එන්නේ. ඒ නිසා වැඩි පරාසයකට මුහුණ දෙන්න හැඩ ගැහිම් හැඩ ගැසීම් තකත් කිරීම නැතුව පුළුවන් තරම් ඒකට මුහුණ දෙන්න පන්නකොට Tamanටම තේරෙනවා වෙත පැමිණෙන දුකින් විතරයි අපි හැදෙන්නේ. එමෙම් දුකක් ආවෙ නැත්නම් අපිට කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ. ඒකේ දැරීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න අභියෝගයක් පාඩපත් වෙනවා. අභිවෘද්ධියක් පාඩපත් වෙනවා. ඒ නිසා මේකට සාමාන්‍ය උත්තර තමයි ජීවිතේට මුහුණ දෙන්න. දෙනකොට ඒ අවශ්‍ය කසාය තුඩුව ලැබෙනවා. තුනෙනි කොටස සක්මන් භාවනා විදි හැරෙන තැනදී සීය පැවැත්මේ යුත්තේ ප්‍රතිපතර සහ පොළව ස්පර්ශයකට. ඒකෙදි කියන්න තියෙන්නේ සාමාන්‍ය පාලනයක් යටතේ තියෙනවා නම් උන්ට තමයි තේරෙනවා සතිය කරන අඩුයි කියලා. අර සවිස්තර දෙයකට හිත දානවා. පය වෙනකම් වලට තමයි කැඩෙන ගතිය වැඩි නම් සම්පූර්ණ කයටම හිත දානවා. ඒ නිසා ආධුනිකයා කරන්නේ ගොඩක් වෙලාවට මුළු කයටම හිත දාලා හැරෙන හැටි බලනවා. ඒක පාලනයකට අහුනාට පස්සේ ඒක තේරුනාට පස්සේ ඒකේ පුංචි පුංචි දේවල් වලට හිත දානවා ඒක අවස්ථාව හැටියට තමයි ඒක තේරෙන්නේ ඊට පස්සේ අප්‍රසන්න වෙනවා සක්මන් භාවනාවේදී හැරෙන තැනදී සිහිය කරත්තේ සිහිය නැති යුත්තේ යටිපතුල සහ පොළොව ස්පර්ශයටද නැත්නම් හැරෙන විට මුළු සිරුරේම සිදුවන ඉරියව් වෙනස් වීමකට මේ මේක පැහැදිලි කරගන්න කවුරුන් වෙනස් ඒක තමයි මම කියන්නේ ආධුනිකයෙක් නම් මුළු වයිටම දාන්න විස්තර වශයෙන් බලන්න පුළුවන් නම් කයයි පොළොවයි ගැට් එකට වගේ විස්තර දෙකට දාන්න කියලා. විස්තර ප්‍රශ්න ඇතිනේ. කය දෙකක් කියයි පේන අතර කරලා හරි ප්‍රශ්නයක් ආදරණ හදාගන්නේ කොහොමද කියලා. අදවන් කරන ඉච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ටී බ්‍රේක් එකත් අල්ලලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට තියෙනවා පැයක සක්මන් භාවනාවක් ඊට පස්සේ අපි හතරට නැවත රැස් වෙනවා. සක්මන් පරියන්ක භාවනාවක් සඳහා. So this is the end of the written questions. We are, we are going to have one, almost one hour for walking meditation. Within that you have to take time for make time for the tea break. But you may be at 4 o'clock. We are going to have another group sitting. Thank you very much for the participation. සියලු දෙනාටම තෙරුවන් සරණයි.